नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते අපි පසුගිය දිනේ <coughs> මහත්ගත කුසලයන් සහ ඒන් ලැබෙන විපාක පිළිබඳව කතාව අවසන් කළා. ඒන් අවසන් වුණා කර්ම චතුස්කය පිළිබඳ වූ විස්තරය. එනිසායි මේ මේ පරිච්ඡේදයේ අවසානයේදී කියනවා ඉදමෙත් කම්ම චතුක්ඛං කියලා. මේන් මේ කර්ම චතුස්කය අවසන් වේ කියන එක. ඊළඟට එන්නේ මරණෝත්පත්ති චතුස්කය කියන එක. මරණෝත්පත්ති කියන්නේ මරණය සිදුවනවා මරණය සිදුවීම පිළිබඳ දක්වන කරුණු හතරක් එතන ඉන්නේ. මරණය සිදුවන්නේ කවර කවර කරුණු වලින්ද කියන එක දක්වනවා. ආයුක්ඛේන කම්මක්ඛේන උභයක්ඛේන උපච්ඡේදක කම්මුනාචේති චතුධා මරණපත්ති ඒ කියන්නේ ආයුෂ ගෙවීමෙන්ද කර්මයේ ගෙවීමෙන්ද ඒ දෙකම ගෙවීමෙන්ද උපච්ඡේදක කර්මයෙන්ද කියන මේන් මරණය සිදු වෙනවා කියන්නේ. මේන් මරණය වීම නිසා සතර ආකාරයකින් දක්වනවා. ඒ <clears throat> ආයුක්කයේනේ කීවේ යම් කිසි જાතියක උපත්ති ලැබුවම ඒ කාලවලදී ඒ જાතියෙහි සම්පූර්ණ ආයු කාලය යෙවි සිදු වෙනවා නම් යම් මරණයක් ඒකට කියන්නේ ආයුක්කය මරණය කියලා. ඒ කර්මයේ තිබුණා කර්ම ශක්තිය තිබුණා ඊට වැඩි කාලයක් ජීවත් වීමට ආයුෂ ගෙවීම හේතු කොටගෙනයි මේ මරණය සිදුවන්නේ. කම්මක්ඛේන කියන්නේ කර්මයේ ගෙවීමෙන් සිදුවන මරණය. සමහර විටක ඒ જાතියේ නැත්නම් අපි මිනිසුන් ගැන සැලකනවා නම් මිනිසුන් වශයෙන් ඉපද ඒ කාලයේ සාමාන්‍යයෙන් මිනිසුන්ට ගත වෙන ආයුෂ යමක් නම් ඒ ආයුෂය ගත වන්නට කලින් සමන්තේ ප්‍රතිසන්දිය ගෙන දුන්න කර්මය කර්ම වේගය කර්මයේ ශක්තිය අවසන් වීම කර්ම කොටගෙන මරණය සිදු වෙනවා නම් ඒක කියන්නේ අම්මක්ඛය මරණය කියලා. කර්මයේ ගෙවීමෙන් සිදුවන මරණය. උභයක්ඛයේ නෑ කිවේ මේ දෙකම ගෙවීමෙන් සිදුවන මරණය. එය ආයුෂයක් කර්මයක් කියන මේ දෙකම එකවර ගෙවීමෙන් සිදුවන මරණය. දැන් මේ දෙකේ જાතියි නැත්නම් මේ උපනාත්ම භාවයේ ආයුෂය යම් තාක්ද ඒ තාක් ඉඳලා කෙනෙක් මරණ විට ඒ මරණය ආයුෂය ගෙවීමෙන් පමණක් නොව සමහර විටක කර්මය ගෙවීමෙන් වන්නට පුළුවන්. අන්න එහෙම ඒ ආයු කර්ම කියන දෙකම ගෙවීමෙන් සිදුවන මරණයට කියනවා උභයක්ඛය මරණය කියලා. උපච්ඡේදක හම්මුණා. එයින් අදහස් කරන්නේ ආයුෂ කර්ම කියන මේ දෙකම පිළියෙල. උපච්ඡේදක කර්මය කියන්නේ ඒ තමන්ගේ ජීවිතය විනාශ කිරීමට හේතු වන කර්මයක් ඉදිරිපත් වීමෙන් ඒ ප්‍රතිසන්දි ගෙන දුන්න කර්ම ශක්තිය නසා වීමට ශක්තිය ඇති වෙන කර්මයක් ඉදිරිපත් වීමෙන් ඒක ඉදිරිපත් වන්නේ උපච්ඡේදක කර්මය ඒ සිඳ දමන කර්මය ඒ උපච්ඡේදක කර්මයෙන් දෙකියන මේ ආකාරයෙන් මරණෝත්පත්තිය මරණයේ ඇතිවීම සතරාකාරයකින් වේ ඉතින් ඒක නිදර්ශන වශයෙන් දක්වනවා සමහරකුගේ ඒ ආයු ගෙවීමෙන් සිදුවන මරණය හරියට පහන් ගැටිය ඉවර වීමෙන් සිදුවන මේ පහන් නිවීම වගේය. ඒ කර්මයේ ගෙවීමෙන් සිදුවන මරණය ඒ පහන් ගැටිය පිළියෙවි එහෙත් තෙල් අවසන් වීම නිසා සිදුවන පහන් නිවීම වගේය. උභයක් කියන්නේ ඒ පහන් ගැටියක් තෙල් කියන මේ දෙකම එකවර අවසන් වීමෙන් පහන නිවි යන්නක් මෙන් කෙනෙකුගේ ආයුෂයත් කර්මයක් කියන මේ දෙකම අවසන් ජීවෙන් සිදුවන මරණය. උපච්ඡේදක මරණයට දක්වන්නේ නිදර්ශනයේ ඒ පහන් වැටිලා තිබුණා. ඒ දෙයින් පිළිලා තිබුණා පහන ඇවිලීමට වමනා කරන ආගන්තුකව හමන සුලඟක් හේතු කොටගෙන. එහෙම නැත්නම් වෙනත් විදිහක ඔය සතෙක් වැටීමේ ඇතැම් විටක ඒ විදිහේ පහන නිවිලන්නට පුළුවන්. පහන ඇවිලීමට අවශ්‍ය පහන් වැටියක් ඒ තෙලුත් කියන මේ දෙකම පිළියෙදී වෙනත් හේතුවකින් පහන නිවිලන්නක් නේ. ඒ ජීවිතයේ පවත්වාගෙන යාමට වමනා කරන කර්මය පිළියෙදී එවැගේ මේ ජීවිතයේ පිළිබඳ වූ ආවිෂය තව ඉතිරිව පිළියෙදී යමතුගේ මරණය සිදු වෙනවා නම් එය උපච්ඡේදක කර්මයකින් සිදුවන මරණයක්. වශයෙන් දක්වනවා. ඒකටයි උපච්ඡේදක කම්මුණාස්ස. ආයුක්කේන කම්මකේන උභයකේන උපච්ඡේදක කම්මුණාච්ඡේති සතුදා මනුප්පත්ති නාම. ඊළඟට එනවා යත මරණතානං තන මරණ කාලේ යතරහං අභිමුඛී දුකං භවන්තරේ ප්‍රතිසන්දි ජනකං කම්මං වා සංකම්ම කරන කාලේ රූපාදික මුකලද්ද කුබ්බ මුක කරන භූතං ච කම්ම නිමිත්තං වා අනන්තර උපපජ්ජමානමේ භවේ උපලබිතබ්බං උපභෝග භූතං ගති නිමිත්තං වා අම බලේන සම්නම් ద్వාරාණං අඤ්‍යතරස්මින් පච්චපත්තා ඒ කියන්නේ ඒ මරණයට පැමිණ තැනස්තාගේ ඒ මරණය පිරවන කාලයෙහිදී මරණයට බොහොම කිට්ටුව සමීපව සිටියදී ඒ තැනට ඉදිරිපත් වෙන ඒ භවාන්තරේ කියන්නේ අනතුරු ආත්ම භාවයේ ප්‍රතිසන්දිය උපදවන අනතුරු ආත්ම භාවයේ ප්‍රතිසන්දිය ඇති කරවන කර්මය හෝ එහෙම නැත්නම් ඒ කර්මය කරන කාලයේදී ඒ රූපාදී තමයි ලැබුණු රූපාදී යම් කිසි ආරම්භණයක් හෝ එහෙම නැත්නම් ඒ කර්මයේ සිදු කිරීමට උපකාරී වූ උපකරණ වශයෙන් ලබාගත් යමක් හෝ ඒවා ඒ දෙකම දක්වනවා කම්ම නිමිත්ත කියලා. එහෙම නැත්නම් අනන්තර උපපජ්ජමාන භවයේ ඊළඟට උපදින්නා වූ භවයෙහි උපලබිතබ්බ ලැබිය යුතු උපභෝග භූත එහෙම නැත්නම් අනුභව කටයුතු යමක් ගතිනිත්තං වා ගතිනිත්ත වශයෙන් හෝ කම්ම බලයෙන් සම්මං ద్వාරාණ කර්ම බලයෙන් ద్వාර සය අතුරෙන් අඤ්‍යතරස්මි යම්කිසි ద్వාරයේහි පච්චපට්ඨාපි එළඹwidetilde ඒ කියන්නේ <clears throat> මරණාසන්න අවස්ථාවේදී ඒ යමකුගේ <clears throat> ඒ මරණය මරණාසන්න අවස්ථාවේ ඒතනස්ථා දැන් මෙයින් චුතව යම්කිසි භවයක ප්‍රතිසන්දියක් ගන්නා කෙනෙකු නම් ඒ තැනට ඉදිරිපත් වෙනවා මේ කියන ලද අරමුණු තුන අතුරෙන් මේ ඒ අරමුණු දක්වන්නේ නිමිත්ත කියලා කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන මේ තුන අතුරෙන් යම් කිසිවක් ඒ යම් කිසිවක් ඉදිරිපත් වන්නේ විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ඒකයි අභිමුඛී භූතං <clears throat> භවන්තරේ ප්‍රතිසන්දි ජනකං කම්ම ඒ භවන්තරෙහි ප්‍රතිසන්දිය ගෙනදෙන කර්මයම ඇතම් විටක අරමුණ වශයෙන් ලැබෙනවා ඒ කර්මයම අරමුණ වශයෙන් ලැබෙනවා නම් එවිට උපදනා වූ මේ මරණාසන්න චිත්ත විත්‍ය මනෝද්වාරික චිත්ත වීතියක්ම වන්නට ඕන. මතිසාද කර්මයයි කියන්නේ නාම ධර්මයක් චේතනාව මුල් කොට ඇති ඒ චිත්තචෛතසික ධර්ම සමූහයක්. ඒ ඒ අරමුණු වන්නේ මනෝ ద్వාරයට මිසක ඇස කන දිව නැහැ ශරීරයේ කියන ඒ පංචද්වාරයෙන් අට ගන්නා වූ චිත්ත වීතියකට නෙවෙයි. ඒ කර්මය හෝ තන් කම්ම කරන කාලයේ රූපාදික උපලබ්ධ උබ්බ උපකරණ භූතංච කීවේ ඒ කර්මය සිදු කිරීමේදී තමන්ට තමන් ඒ සඳහා යොදා දැන් දන් දීමක් පිළිබඳව කතා කරනවා නම් ඒ දාණය පිළිගැනීම කරන ප්‍රතිග්‍රාහකය. එහෙම නැත්නම් ඒ දාන වස්තු කියන ඒ දාන වස්තුව වන්නේ උපකරණය. දන් දීමේ උපකරණය ඇටියටයි ඒ ගැරෙන්නේ. ඒ දාණය පිළිගැනීම කළ තැනස්තාව සිහි වෙනවා නම් මතක් වෙනවා නම් අරමුණු වෙනවා නම් ඒ ඒ ඒ දෙකම ඒ දෙකෙන් කොයි එක හෝ ලැබෙන්නේ කර්ම නිමිත්ත වශයෙන්. ඒ කර්මය නෙවෙයි කර්ම නිමිත්ත. දැන් දානමය පුණ්‍ය කර්මයක් තමන්ට මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටිනවා නම් ඒ දානය පිළිගන්නා තැනත්තන් පිළිගත් තැනත්තන් දැක්වෙන යමක් හෝ එහෙම නැත්නම් ඒ දාන වස්තු පිළිබඳ වූ යමක් හෝ සිහිවීම මතක් වීම අරමුණු වීම දෙනවා ඒ ඒක කියන්නේ කර්ම නිමිත්ත කියලා. ඊළඟට ගති නිමිත්තේ කියන්නේ මේ මරණයට අනුකූලව ලබන ප්‍රතිසංග යම් තැනක නම් ඒ තැනදී Tamanට ලැබෙන ඕ එතනදී Tamanට පාවිච්චි කරන්නට සිදුවේ අනුභව කරන්නට සිදුවේ යම් දෙයක් අරමුණ වශයෙන් ලැබෙනවා. ඒකට කියන්නේ ගති නිමිත්ත කියලා. මෙන්න මේ කියන ලබ්ද නිමිති තුන අපේ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මේ තුන අතුරෙන් ඒකයි ගති නිමිත්තන්වා කම්ම බලේන සංනම් ద్వාරා දොරටු සය අතුරින් අඤ්‍ය තරස්මින් එක්තරා ద్వාරයේහි පච්චපට්ඨාති එළඹ සිටි. ඒ කර්මය, කර්ම නිමිත්ත ගත නිමිත්තක තන මේ අරමුණු තුන අතුරෙන් යම් කිසි අරමුණක් ඒ මරණාසන්න අවස්ථාවේදී ලැබෙන ඒ චිත්ත වීතියට එළඹ සිටින අරමුණු වී වශයෙන් එළඹ සිටින කර්මය කර්ම නිමිත්ත ගතිය කර්මය නම් මනෝද්වාරික චිත්ත වීතියකමයි කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත චතුරාදී ඒ ద్వාර සය අතරින් යම් කිසි ద్వාරයකට ඒ අරමුණ ගන්නට පුළුවන්. ඊළඟට තතෝ පරං තමේව තතෝ පට්ටිකං ආලම්බන මාරබ්බ ඉන්න අනුතුව තමේව එම තතෝ පට්ටිත ආලම්බන මාරබ්බ ඒ එලෙස එළඹ සිටි අරමුණ අරමුණු කරගෙන විපච්චමානක සම්මානු රූපං ඒ පැසෙන්නා වූ නැත්නම් විපාක දෙන්නා වූ කර්මයට අනුරූපව පරිසුද්ධ උපක්ඛිරිකං වා පිරිසුදු හෝ කිලිතු හෝ උපපජ්ජිතබ්බ භවානුරූපං ඒ උත්පත්තිය ලැබෙනුයේ යම් භවයක නම් ඒ භවයට අනුරූපව සත්වෝ නතංව චිත්තසංතාරං අභින්නම් පවත්තති බාහුවේන ඒ පැත්තට නිම්නව නැමී ඒ චිත්ත සංතානය බහුල වශයෙන් පවතිනවා පවතින. සමේර වා සමේ වාපන ජනක භූතං සම්ම මබිනව කරන වශයෙන් වා පවත්තං හෝ. ඒ කියන ලද අරමුණු තුන අතුරෙන් කවරක් හෝ මරණාසන්න අවස්ථාවේදී ඒ කියන ලද ద్వාර සය අතුරෙන් යම් කිසි ద్వාරයකට අරමුණ වශයෙන් එළඹ සිටීම හේතු කොටගෙන සිදුවන්නේ කුමක්ද? Taman මීට කලින් කර තිබෙන කර්මයක් මේ අවස්ථාවේදී හරියට අලුත් කිරීමක් වගේ කියලා දැක්කා. කම්මං අභිනව කරන වශයෙන් ඒ කර්මය මෙතෙන්දී අලුත් කරන්නා මෙන් ద్వාරපවත්තන් හෝති. ඒ අරමුණ ద్వාරය වෙයි ద్వාරයට එළඹ අරමුණව පවතිනවා. ඒ එතකොට අතීත කර්මයක් දැන් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින්නේ තමන් මේ භවයේ හෝ මීට పూర్ව භවයක සමහර විටක මේ භවයේ කරන ලද කර්මයක් ඉදිරිපත් වන්නේ නැතිව මීට పూర్ව භවයකදී කරන ලද කර්මයක් ඉදිරිපත් වන්නට පුළුවන්. ඒක නියමයෙන් දක්වන්නේ නැහැ මේ භවයේ කර්මයක්ම පමණයි. එහෙම දක්වන්නට පුළුවන් වන්නේ මේ භවයේ ඉන්න සිදු කරන ලද ඒ ආනන්තරික කර්මයක්. ආනන්තරිය කර්මයක් පිට ඒ කර්මය මිසක වෙන කර්මයක් විපාක බිම් වශයෙන් නිලඹ සිටින්නේ නැහැ. එහෙම නැත්නම් කර්මයේ පිළිබඳව කෙබඳක් ඉදිරිපත් වෙනවාද ඒ කිය ප්‍රත්‍යඥයෙකු වශයෙන් සැලකෙන විට කියන්නට බෑ. සමහර විටක අකුසල කර්මයක් ඉදිරිපත් වන්නට පුළුවන්. එහෙම නැත්නම් කුසල කර්මයක් ඉදිරිපත් වන්නට පුළුවන්. ඒකයි සාමාන්‍ය தත්ත්වය. ඉතින් එහෙම ඉදිරිපත් වෙන කර්මය ඒට අනුරූපව සමහර විටක ඒ කර්මයේම සීලංගට කියනවා. Taman දන් දීමක් ගැන, එහෙම නැත්නම් සීල රැකීමක් ගැන, එහෙම නැත්නම් භාවනාවක් පිළිබඳ ඒ විදිහේ කවර හෝ අරමුණක්. ඒ අවස්ථාවේදී මරණාසන්න චිත්ත වීතියට අරමුණ වශයෙන් එළඹෙන්නට පුළුවන් ඒ කර්මය. එහෙම නැත්නම් කර්ම නිමිත්ත. කර්ම නිමිත්තේ කීවේ ඒ කර්මයේ සිදු කිරීමේදී යොදාගත්ත. දැන් අකුසල කර්මයක් නම් ඇතැම් විටක සතෙක් මැරියේ සතෙකුණා ඒ සතාව. එහෙම නැත්නම් මේ සතා මැරීමට යොදාගත්ත උපකරණ කඩුවක් එහෙම නැත්නම් මේ සිහියක් ඒ විදිහේ ආයුධයක් නම් එය අරමුණ වශයෙන් ලැබෙන්නට පුළුවන්. ඒ අකුසල කර්මයක්. කුසල කර්මයක් පිළිබඳව නම් ඒ කර්ම නිමිත්ත රැකියට දාන ආදී කුසල කර්මයක් සිදු කිරීමේදී ඒ තමා කරන ලද කර්මයෙන් කර්මය යමෙකු පිළිබඳවනවා. කියන්නේ දානයක් නම් ලබන කෙනෙක් ඉන්නට ඕන. ඒ විදිහේ එහෙම කෙනෙකු මතක් වෙන්නට පිළිවන්නට අරමුණ වශයෙන් පුළුවන්. එහෙම නැත්නම් ඒ දාන වස්තුව සිවුරක්, පොතක්, ඔය ආදි වශයෙන් දෙන ලද යමක් වෙනම් ඒ සිහිවන්නට. සමහර විට එහෙම කරන ලද පින්කම් තිබෙනවා මතක්ද. දැන් දුටුගැමුණු රජතුමා පිළිබඳව සැලකන විට වහන්සේ එතුමා ගැන කියනවා බොහෝ පින්කම් කළා. රුවන්වැලි සෑය ගැනීම විශාල සකල බෞද්ධ ලෝකයාගේම ගෞරවය ලැබෙන ඒ ඒ චෛත්‍ය රාජයන් වහන්සේ සෑදුවා. එහෙත් රජතුමාට රජතුමාගේ පින් පොත කියවීමේදී රජතුමාගේ සිද්ගත් විශාලම ලොකුම පින හැටියට ඉන්නේ අර සහෝදරයාත් සමග යුදවැද පරාජයට පත්ව පැනලා ගිහින් එක්තරා තැනකදී තමන්ට බඩගිනි වෙලා අනිත් තුමාගෙන් ඇමතියාගෙන් ඇහුවා යාමට දෙයක් තියෙනවද කියලා තිබෙන බව ඔහු දෙනාපු බත් මුලක් ගැනදී එය ඉදිරිපත් කළාම එය බෙදුවා හතරකට දන් දීලා කවදා නොදී කවදාවත් වැළඳියේ නැtei කියලා දන් දීමේට කාල දෘෂා කියලා. ඒ අවස්ථාවේදී පියෙකු දිවෙයිදී රහතන් වහන්සේ නමක් දෙනක වැඩි වහන්සේට ඒ දානීය පිළිගන්නේ. අන්න ඒකයි ඒ කියන විදිහ නවත්තන්න දෙයි කියලා පින් පොත තමන්ගේ සිතට ඒක බොහෝම තදින් වැටුණු පින. බොහෝම දුෂ්කර අවස්ථාවකදී කරන ලද පින. දානමය පින. අනේ එතෙන්දී රජතුමාට තමන් කරන ලද ඒ දානමය පින අරමුණ වශයෙන් ලැබුණා. එතකොට ඒක කර්මය ගන්නට පුළුවන්. ඒ හාමුදුරුවන්ව සිහි වුණා නම් කර්ම නිමිත්ත ඒ දාන වස්තුව මෙන්න මේවයි මා දුන්නේ කියලා එවිට ඒ ඒත් කර්ම නිමිත්ත. ඇතැම් කෙනෙකුට මෙරි උපදින තැන පිළිබඳ වූ යමක් තියෙනවා. ඒක නිබඳ පොතේ නම් සඳහන් කරන අධම්මික උපාසකතුමාගේ. ධම්මික උපාසකතුමා මිය යන්නට. කිට්ටුව සංඝයාට ආරාධනා කළා පැවිදෙන්නට කියලා සංඝයා පැමිණ ඒ ස්ථානෙදී සතිපට්ඨානීය සත්‍යයනා කළා. ඒ සතිපට්ඨානීය සත්‍යයනා කරන විට වාගේ සඳහන් වෙනවා දෙව්ලොවින් ඉවලෝක සයින්න තමන්ට කැඳවීම් කරන දෙවිවරු අහසේ පෙනෙන්නට පටන් ගත්තා. ඒ ඇයට කිව්වා සංඥාවක් කළා. නවතින්නේ. ඒ කිව්වේ Taman මේ බණ අහනවා ඒ නිසා ඉඳෙයි කියලා. ආන්දරවරු හිතුවා මේ මේ සංඥාව කෙලේ නවතින්නටයි කීවේ අපටයි කියලා. ඉරිත් කියන එක මේ සතිපට්ඨාන සූත්‍රයේ සත්‍යයනා කරන එක නවත්තලා උන්වහන්සේලා පන්සලට ලැබියා. ටික වේලාවකින් යනවා කොහාමුදුරුවෝ කියලා. කිව්වා ඉතින් මේ දරුවන්ට බොහොම දුක හිතුණා. අපේ පියා මේ තරම් හොඳට කටයුතු කළ කෙනෙක් අනේ බලන්න මරණ අවස්ථාවේ තියෙන తත්වය එහෙම වූ ක්‍රියාත් මේ අවස්ථාවේදී සිහිසම් නැතුව ගිය කෙනෙක් වුණා නේද කියලා දරුවන්ට හරි දුකක් හිතෙනවා. ඒගොල්ලෝ බොහොම කනගාටුයි. ඉතින් කිව්වා මේ සමින් ඔබ පියතුමා මෙහෙම කියපු නිසා නවත්තන්න දෙයි කියලා. හාමුදුරුවරු නවත්තලා පන්සලට වැඩියයි. නෑ නෑ මම නවත්තන්නට ඒ කීවේ ඒ සත්‍යයනා කරන ප්‍රතිපත්තානේ නෙවෙයි මේ මාව රැගෙන යන්නට ඇවිල්ලා ඉන්න මේ දෙවිවරුන්ට ඒක. ඒවා එහෙමනම් මේ අපටත් පේන්න දෙපායි. ඉතින් කී එහෙනම් මල් දමක් අරගෙන කොයි දිය ලෝකයේද වඩා හොඳ? වඩා හොඳ. ඉතින් කිව්වා මේ බෝධිසත්වවරුන් පවා මේ අවසාන ජාතිවීති කියන්නේ මේ ඉපදින්නට කලින් ජීවිතය ගත කරන්නේ සුසුත දිය ලෝකවලද එයයි හොඳ. ආ එහෙනම් ඒ දිව්‍ය ලෝකයෙන් පැමිණි රතෙහි මේ දමන මල් මාලාව එල්ලෙන්නටයි කියලා අදහස් කරගෙන උඩට දාන්නටයි. ඉතින් දැම්මා. දැම්මම එහි එල්ලුණා ඒක. දැන් ඒකෙන් තේරෙන්නේ ඒ සිටුතුමාට දැන් ධම්මික උපාසකතුමාට තිබුණේ ඒ දිව්‍ය ලෝකයෙන් ගෙන දිව්‍ය රත්හ. දිව්‍ය රත්හ දෙවියන්ගෙන් පෙන්වනවා. කලෙවයි. අන ඒ ගති නිමිත්ත වාක්‍ය. එන ගති නිමිත්ත වශයෙන් ඇතම් කෙනෙකුට ඒ විරය පිළිබඳ වූ ගිනිදෑවේ ලෝභිය ආදිය පෙනෙන බව සඳහන් වෙනවා. ඒ කොයි හරි මොකක් හෝ ඒ සාමිහි තමන්ට භුක්ති විඳින්නට සිදුවන එහෙම නැත්නම් පරිහරණය කරන්නට සිදුවන එහෙම නැත්නම් එක්ව ඉන්නට සිදුවන යම් යම් දේවල් පිළිබඳව පුළුවන්. ඒවා යමක් අරමුණ වශයෙන් ලැබෙනවා. ඒක හරියට ඒ අවස්ථාවේදී අරමුණ දකින්නේ නිකන් සිහින පෙනෙන්නක් වගේ. සිහින පෙනෙන්නක් වගේ සමහර විටක ඇසටම පෙනෙන්නටත් පුළුවන්. ඇසට පෙනෙන්නට පුළුවන්, කනට ඇහෙන්නට පුළුවන් ශබ්දය, නෑහයට දැනෙන්නට පුළුවන් ගන්ධය, දිවට දැනෙන්නට පුළුවන් රසය මරණාසන්න අවස්ථාවේදී ඉන්නස්ම් බෑනේ. ශබ්ද්වාරිකව මරණාසන්න චිත්ත වීතිය ලැබෙන්නට. ශබ්ද්වාරික මරණාසන්න චිත්ත වීතිය වෙත ඒ අවස්ථාවේදී දකින රූපයක් වෙන්නට අරමුණ සෝතද්්වාරික මරණාසන්න චිත්ත වීතියක් නම් අහන ශබ්දයක්. ඒ අරමුණ වශයෙන් ලැබෙන්නේ. ඒකට ඒ නිමිත්ත. එහෙම නැත්නම් ගන්ධාරම්මණයක් නම් ගන්ධයක් සුගන්ධයක් හෝ දුර්ගන්ධයක් අරමුණ වශයෙන් ලැබෙනවා. රස මේ දිවහද්්වාරික චිත්ත වීතියක් නම් රසයක්. චිත්ත කපුක ලවණ ඔය කවර හෝ රසයක් අරමුණ වශයෙන් ලැබෙනවා. එතකොට ඒ Tamanටම Tamanගේම දිවින් ඒ රසය එතන ඒ අවස්ථාවේදී පවතින රසයක්. එහෙම නැතුව මේ පරණ එකක් ජීවද්වාරිතව ගන්නට බෑ. වර්තමාන අපි දන්නවානේ වර්තමාන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවායි චක්සුද්්වාරික, සෝතද්්වාරික, ධාමද්්වාරික, ජීවද්වාරික, කායද්වාරික, චිත්තදීතිවල පිළිවෙලින් අරමුණවන්නේ. ඒ නිසා චක්සුද්්වාරික වුණොත් එවේලේ දකින්න එකක් වෙන්නට ඕන. ඒ වගේමයි සෝතද්්වාරික නම් එවේලේ ඇහෙන ශබ්දයක්, ඝානද්වාරික නම් එවේලේ දැනෙන ගන්ධයක්, ජීවද්වාරික නම් එවේලේ දැනෙන රසයක්, කායද්වාරික නම් එවේලේ දැනෙන පොට්ටබ්බයක්. ඒ ඒ චක්සුද්වාරික ආදී පංචද්වාරික වල දැන මරණාසන්න චිත්ත වීතියක් වෙතොත්. එහෙම නැත්නම් මනෝද්වාරික. ඒ මනෝද්වාරික චිත්ත වීතියට අරමුණ වන ඒ ආරම්භණය නිමිත්ත කර්මයේම කර්මය නම් ඒ මනෝද්වාරික වන්නටම ඕන. කර්මය ආරමුණු කරන චිත්ත වීතිය. කර්ම නිමිත්ත නම් මේ ద్వාර සයෙන් කවරකට හෝ. ගති නිමිත්ත නම් ඒ ద్వාර සයෙන් කවරකට හෝ යැදෙන්නට පුළුවන් අරමුණ වශයෙන්. මනෝද්වාරිකම වන්නට ඕනේ කර්මය ගැන පමණයි. අනේ එහෙම ඒ රූපාදී යම් කිසි අරමුණක් ඒ අවස්ථාවේදී ලැබෙනවා ඒ මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වශයෙන්. ඒකයි එතන කිවේ. ඒ පච්චාපන්න මරණස්ස ඊළඟට ඒක විපච්චමානක කම්මාන රූපං කියලා කියන්නේ. විපච්චමානක කම්මාන රූපං කියවේ විපාක දෙන්නා වූ විපාකගෙන දෙන කර්මයට අනුරූප ඒ කර්මයට ගැළපෙන කර්මයට සුදුසු පරිදි සුදුසු පරිසුද්ධං උපක්ඛිතං පිරිසුදු හෝ කිලුටු හෝ ඒ පිරිසුදු හෝ කියේ විපාක දෙන්නේ කුසල කර්මයක් නම් උපක්ඛිතං ජීවේ විපාක දෙන්නේ අකුසල කර්මයක් නම් අපිරිසිදුයි. උපපජ්ජිතබ්බ භවානුරූපං සත්‍යෝනතං වේ චිත්තසංතානං අභින්නම් පවස්සති බාහුල්ලේන. මේ අවස්ථාවේදී දැන් සමහරෙකුට මේ මනසන්න චිත්ත වීතියට එළඹෙනා වූ කර්ම කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන මේ අරමුණු තුන අතරින් යම් කිසි අරමුණක් මරණාසන්න චිත්ත වීතියට කලින්ම ලැබෙනවා. සමහරෙකුට බොහෝ කල්පියායේ අරමුණු ලැබෙනවා. එහෙම ලැබිලා සමහරු ඒ ගැන සමහරු බියටපත් වෙලා කෑ ගහන ගහනවා. මේ තමන්ව බේරගන්නටයි කියනවා. මේ තමන්ව පුළුස්සනවායි කියලා කෑ ගහන අය සිටිනවා. මා දන්නවා මා අහලා තිබෙනවා. මේ මේ මිත්‍ර මහත්මේ කිව්වා ඔහු ආශ්‍රය කළ ස්ථානයේ ඊට සමීප ගෙදරක සිටි මහත්මයෙක් කියන්නේ. මේ මහත්මයා වෙන ආගමිකයෙක් බෞද්ධයෙක් නෙවෙයි. ඇඳට වෙලා නිකන් අපරිිත නිසා එහාට මෙහාට ලා ගන්නට බැරි තත්වයක සිටියේ. තමන්ට උපස්ථාන කළේ තමන්ගේ දියණියන්. ඒ දියණියන් කොයිතරම් හොඳින් උපස්ථාන කළත් මේ පියාණන්ව මොනම විදිහකින්වත් සතුට කරන්නට බැරි වුණා. හැම තිස්සෙම ඒ දියණියන්ට ඒ කුණු සර්පයෙන් දැනවදිනවා අහන්නට ලැබෙනවා. ඉතින් මේ තනත්තාගේ අවසාන මොහොතේ ලැබුණු ඒ ඔහු කෑ ගහන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ මේ මේ ජීසස් මාව බේරගන්න. මේගොල්ලෝ මාව පුච්චනවා, පුලුස්සනවා. Jesus save me. They are burning me. කියලා ওই විදිහට කෑ ගහලා ඉඳලයි ඒ තනත්තා මරුණා කියන්නේ. ඉතින් අනේ එයාට දැනිලා තියෙන්නේ එයාව කුණුස්සනවා වගේ. ඉතින් ඒ කුණුස්සනවා වගේ දැනුමට කවුරු හරි කුණුස්සන්නේ නැත්නම් ඒ දැනෙන්නේ කායද්්වාරයට නෙවෙයි. ඔහුගේ මනෝද්්වාරයට දැනෙනවා. ඔහුව කුණුස්සනවා වගේ මනෝද්්වාරිකව දැනෙන තත්ත්වයක්. ඇත්තටම කුණුස්සනවා නම් කවුරු හරි එවිට කායද්්වාරික වන්නට. එයා ඒ වෙලාවේ බෙහෙත් කරන අවස්ථාවක් නම් සමහරුට ඒක පුරුස්සා කරන බෙහෙත් වෙනවනේ. එහෙම එකක් කරන අවස්ථාවක නම් ඒ තත්තාට ඒකම ලැබෙන්නට පුළුවන් නිමිත්ත හැටියට. මේ සපේකු මුනුස්සපු එකක් නෝරන්නේ නැහැ. Tamante පිළිසී වගේ පෙනුනේ. කොයි විදිහකට හරි ඒ මරණාසන්න කියන ඒ මොහොතේම නෙවෙයි. ඇතැම් විටක ඊට කලින් ඒ නිසා තමයි අර චුන්ද සූකරිකයා කියන කියන්නේ. චුන්ද සූකරිකයා හත් දවසක්ම ඌරෙකු වගේ ඇවිද්දයි කියන්නේ. එහෙම ඇවිද ඌරෙක් වගේම කෑ ගගහා ඉද්දයි. ඒකට හේතුව ඔහුට ඒ අරමුණ බොහොම කලින් සිට වැටුණා. ඒකයි අන්න එහෙම කලින් කාහට හරි අරමුණු වැටෙනවා නම් ඒක එක විදිහකින් අන්‍යයන්ට උපකාර වන්නට පුළුවන් අවස්ථාවක් ඒ නිසා ලැබෙනවා. මොකද ඒ තනත්තාගේ සිත මේ පාප කර්මයක් නිසා ඒ ඒ අරමුණු වැටහෙන අවස්ථාවක් වුණා නම් ඔබට ඔහුගේ හිතසුව සලකන කල්යාණ මිත්‍රයෙකුට ලං වෙලා ඔහු සමග කතා කරන්නට පුළුවන්කම තිබේ නම් ඔහුට කාරණා කිව්වම වැටහෙන තත්වයක් තියෙනම් ඔහුගේ සිත වෙන පැත්තකට හරවන්නට පුළුවන්. හරවන්නට පුළුවන්. හැබැයි මේ පරපතල අකුසල කර්මයක් නම් වළක්වන්නට බැරි විය හැකියි. එහෙම නැත්නම් උදව් කරන්නට පුළුවන්. ඒ නිසා තමයි ඒ දුටිගම් රජතුමා පිළිබඳව කියනවා. එතුමා බොහෝ මේ දමිලයන් තමන් නිසා නැත්නම් තමන් යුද වැදුණු නිසා මැරුණානේ. ඒ නිසා බොහොම කනගාටු වෙනවා. මොකද මේ සතුරෙකු හෝ මරණවයි කියන එක කෙනෙකුගේ ජීවිතය නැසනවයි කියන එක ප්‍රාණඝාත අකුසලය. ඒකෙන් වැළකීමක් නැහැ කාටවත්. ඒ වගේම මේ මේ ගහන පාරෙන් මුනරේවා කියලා නෙවෙයි ගහන්නේ. ධන මරන්නට. එහෙම කරන ලද ප්‍රාණඝාතයන් තමන්ගේ අනපිලිපැද ඒ අනුව අන්‍යයන් ප්‍රාණඝාතය කළා. නමුත් ඒකට බැඳෙනවා අහු වෙනවා. මොකද තමන්ගේ නියමයේ මේ කරන්නේ මරණ. ඉතින් ඔය අතරේ සමහර විටක සිටින්නට පුළුවන් මේ මේ පැත්තේ යුද කරන යුද භටයාගේ පියා අනිත් පැත්තේ ඉන්නේ. සතුන් පක්ෂේ. ඒ පියා තමාගේ මේ තමා කෙලිට මරන්නට දමා ගසන දෙල්ලයක් ඇනිලා පියානම් මැරුණේ. ඒ මේ සතුරා මැරුණයි කියලා විතරක් නෙවෙයි පියා මැරුවා කුසලයක් එතනත්තා තේනවා. ඒකට ආනන්තර්ය කර්මය. ඉතින් කොයි විදිහෙන් බැලුවත් මරණය කියන එක ජීජනක එකක් සිදු කිරීම කාට හරි ප්‍රාණඝාතයේ නිසයි මුලටම දක්වලා තිබෙන්නේ. අනේ ප්‍රාණඝාත අකුසලයන් ගැන රජතුමා කනස්සල්ලට පත් වුණා. ඉතින් රජතුමාගේ සිත වෙන පැත්තකට හැරෙව්වා ඒ අවස්ථාවේදී රජහාමුදුරුවරු මොකද ඒ අවස්ථාවේ එහෙම උදව්වක් කරන්නට ඕන කාට වුණා. මේ දැන් කවුරු හරි අපදන්නා කවුරු හරි ඒතන තමයි ජීවිත කාලයක හොඳක් කලේ නෑ නරකම කලේ. එහෙම කරපු කෙනෙකු පිළිබඳ අප දන්න ගමන් අපට ඒතනත්තාගේ අවසාන බුහුත දක්නට ලැබෙනවා නම් ඒ අවස්ථාවේදී ඒතනත්තාට මොහු කවුමයි කලේ ඒ නිසා මොහු අපායටමයි ඉරේටමයි යාජිතේ කියලා එහෙම සැලකීමක් නෙවෙයි කරන්නේ. ඉතින් ඒතනත්තාට උපකාරයක් කරා. මොකද වර නිර්යාදී අපායකට ගිය කෙනෙකුට එයින් ගැලවිලා එයින් මිදිලා සුගතියක් ලබනවායි කියන එක ඉතාම අමාරු කරුණක් බව බුදුරජාණන් වහන්සේ වදාarලා. එදින් අපි පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙම නැත්නම් මේ ලෝකයේ එකිනෙකා තම තමන්ට හිතන දේවල් කියනවා ඒවා නෙවෙයි. දැන් සමහර එක් නම් කියනෝනේ එහෙම නිරේයි කියලා එකක් නෑ අපායයි කියලා එහෙම තැනක් නෑ ඔක්කොම තියෙන්නේ මෙතනයි කියලා. එහෙම කියන අයට නම් ඒකේ තරම් කරුණක් නෙවෙයි. එහෙම නෙවෙයි නමුත් අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ ඒ නිසා අප නිරයක් ඇතේ කියන එක පිළිගන්න. ඒ වගේම උන්වහන්සේ වදාारण පරිදි වරක් නිරයකට ගිය තැනැත්තෙකුට ඒ නිරයෙන් චුත වී සුගතිගාමි වීම චිත මූදට ගසාගෙන ගිය වර්ෂාවෙන් මූදට ගසාගෙන ගිය මූදේ පාවෙන වියගස ඒ වියගස එනේ අත පාවෙන ඒ පාවෙන වියගස වියගසේ තියෙන පිළෙන සිදුරක්. ඒ නැද තියෙන සිදුරක්. ඒ සිදුර මේ අවුරුදු 100කට වරක් උඩට එන රස්දාවාගේ හිස හිස ඒ විය සිදුරට ඇතුළු වන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ආහනවා පිටුන් වහන්සේගෙන් මහණෙනි මේ සිදුවිය හැක්කක්ද සිදුවීම බොහෝම අමාරුයි බොහෝම කලාතුරකින් විය හැකි දෙයක් මහණෙනි එය ටිකක් ඉක්මනින් සිදුවන්නට පුළුවන් ඊටත් වඩා අමාරුය වරක් නිර්යාදී සතර අපායට ගිය තැනැත්තෙකුට නැවත මිනිසත් බවක් ලැබීම අනේ එහෙම දක්වනවා ඒ නිසා කාගේ හෝ අපාය ගාමිත්වය කියන්නේ ඒ තැනත්තා කොයිතරම් අකුසල් කර තිබුණා කිසිවෙකු විසින් කැමති විය යුතු එකක් නොවේ. ඒ තැනත්තාට පිටිවහලක් වෙන්නට. ඒ නිසා Tamanta හැකියාවක් ඉරේ නම් ඒ තැනත්තාගේ සිත හොඳ පැත්තකට හරවන්න. අඩු ගණනේ ඔහු කර තිබෙන හොඳ බොහොම අඩු ඇති. නමුත් එයින් එකක් හරි. ඒ තැනත්තාට සිහි කරවන්නට පුළුවන් නම් ඒක Taman ඒ තැනත්තාට කරන ලොකුම උපකාරය. ඒ නියම කල්යාණ මිත්‍රයෙක් වෙනවා එහෙම උදව්වක් යමෙකුට කරන්නට කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් දැන් ඒ නිසා තේරුම් ගන්නට ඕන අප මේ ජීවත් වන කාලෙහිදී සිදු කරන ලද කර්ම කර්ම කුසල අකුසල කියන දෙක පැත්තට වැටෙනවා. ඉතින් කොයි පැත්ත බලද කියන එක එකිනෙක කෙනා සලකා ගන්නට ඕන එකක්. ඒ අකුසල් කුසල් කියන මේ දෙක කිරා බලන්නට පුළුවන්කම තිබේ නම් අකුසල පැත්ත බර නම් ඒක කෙනෙකුට සතුටු වන්නට පුළුවන් කරුණක් නෙවෙයි. මක්නිසාද කුසලය තමා අකුසල් මඩින්නට ඇති එකම දේ. අකුසල ශක්තිය මඩින්නට පුළුවන් කුසල ශක්තිය. එනිසා අකුසල් කළ කෙනෙකු වෙතොත් ඒක නැත්තාට ඒ කරන ලද අකුසලයේ ගැන නැවත නැවත සිත සිතා පසුතැවිලි වන්නට කරුණක් නැහැ. නමුත් ඒක අකුසල් බව තමන් පිළිගන්න ඕන. අතනිට ඒක කරන අවස්ථාවේදී ඒක වරදක් නෙවෙයි කියලා කෙනෙක් හිතාගෙන හිටියනම් ඒ වරදට තවත් වරදක් එකතු වෙනවා. ඒ තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒක වරද කළේ නමුත් ඒක වරදක් නෙවෙයි කියලා තමන් සලකාගෙන ඉන්නේ. ඒ එළියෙත් එහෙම සලකාගෙන වරදක් නොවේ කියලා. ඒක මිත්‍යා දෘෂ්ටි. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව කරපු වරදක් වෙනවා ඒක. පවක්. ඒක බරපතල. ඒ නිසා තමයි එහෙම කර්මයක් කර කර්ම කරතිලේ නම් ඒවා තමා ඒ කාලයේ පිළිගත්තේ නැත්නම් ඒවා වැරදි කියලා. නමුත් කවදා හරි ඒක වරදක් පාපයක් අකුසලයක් කියන එක පිළිගන්නට ඕනේ. ඒ ගන්න කොටගෙන ඒ පිළිබඳව තමන්ට තිබෙන මිත්‍යා දෘෂ්ටිය දුරු වෙනවා. මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට කරන්නට තිබෙන්නේ ඒ කරන ලද අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කරන්නට ඕන. කුසල කර්ම. දැන් අපි නිකමට සලකතොත් කවුරු හරි හොරකම් කරලා තියෙනවා. කාගේ හරි ජීවා. ඉතින් ඒ හොරකම් කරපු අකුසලය කියන එක දැන් කරලා ඉවරනේ. දැන් මේ ප්‍රකම් කරමු මිනිස්සු උතර ওই තරම් ඉන්නවා. දැන් අපි දන්නවනේ පහුගිය කාලයේ ඉතින් මේ මිනිස්සුන්ට බොහෝම අවස්ථා ලැබෙනවා. බස් එක නැගලා මිනිහෙකුට යන්න බෑ. කොහොම හරි ඒ ගැටේ ගැට කපනවා. ඒක කරලා ජීවත් වෙන මිනිස්සුන් සිටිනවනේ. සමහර මුළු ජීවිතයම පවත්වාගෙන ගියේ ඒ විදිහේ හොරකම්. ඒකට තමයි හොරකම් කරලම ජීවත් වෙන්නේ. ජීවිතාවත් නරකයි. ඒ වගේම කරන ලද පාප කර්ම බොහොම එන්නේ වැඩිනේ. ඒ නිසා එහෙම කෙනෙකුට තිබෙන්නේ කුමක්ද? අවසාන මොහොතේදී අයියෝ මම මේම හොරකම් කළා කළා කියලා ඒ ගැන හිත හිතා ඉඳලා මරනවා නිරයන්වා පිරච්ඡාන යෝනිවා කියන විදිහට නිරය හෝ පිරිසම් යෝගී තමන්ට උපදින්නට සිදු වෙනවා. දැන් එහෙම නැත්නම් ඔහු කරන්නට ඕනේ යම්සි අවස්ථාවකදී Taman කරපු වරද පිළිගෙන ඒක ප්‍රතිවිරුද්ධ දේ. දැන් හොරකමට ප්‍රතිවිරුද්ධ පින්කම් කියහැටියට ගන්නට තියෙන්නේ කුමක්ද? මේ අනුන් සම්පක දෙන්නේ තමා ගත්තේ. ඒ නිසා Taman කරන්නට තිබෙන්නේ Taman සම්පක දේ දෙන්නට ඕන. දෙන්නට ඕන. අන්න ඒ විදිහේ පින්කම් කරලා අර අකුසල ශක්තිය මඩින්නට තියෙනවා. ඒක එහෙම පිටින්ම මඩින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කෙනෙකුට පුළුවන් නම් ඒ හොරකම් කෙරුවන් ඒ ජීවිතයේදී හොඳ පැත්තකට හැරිලා භාවනානුයෝගීව කාලයක් ගත කරලා තමන් ඒ මාර්ගඵලාදී ගමනයකට බාධා වෙන දෙයක් කරලා නැත්නම් මේ ජීවිතයේ මාර්ගඵලයකට බාධා වෙන දෙයක් වන්නේ අර මව් මරීම් ආදී පංචාමන්තරය කර්මයක් කරලා එහෙම නැත්නම් ආර්යෝපවාදයක් කරලා නැත්නම් ආර්යෝපවාදයක් කළා සමාව ගත්තට පස්සේ ඊ මිදෙනවා දැන් ඒ ඒ ආවරණය Tamanට නැති වෙනවා මෞමරීන් මාදී ඒවන්දක් කරලා තිබුණා නම් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඒ එතකොට සොරකම් කරපු එකට නෙමෙයි විපාක දෙන්නේ මව් ආදී ඒ ඒ පුද්ගලයෙකුගේ මරණය ආදී දෙයක් කළා නම් ඒකටයි විපාක ලැබෙන්නේ ඉතින් එහෙම නැත්නම් Tamanට පුළුවන් භවනා නිවැරදිව අඩු ගන්න. සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණීම බැරි වුණා. සංඛා විතරණ විසුද්ධියයි කියන ඒවත් උපදවා ගත්තොත් ඒ ජීවිතේ. ඊළඟ ජීවිතය නිර්යාදී අපායකට නොගොස් සුගතිගාමී වන්නට පුළුවන්. ඒ නිසා බුද්ධාගම සමහරු කියන හැටියට සමහරු හිතන් කියන්නේ බුද්ධාගමයි කියන්නේ මේ හැම හැම දෙයකම නරක පැත්ත දක්වන ආගමක්. බුද්ධ학ම තමයි නරක පැත්ත කියන්නේ ජීවිතය පිළිබඳ අසුබ පැත්තම දක්වන්නේ නැහැ. ඒ වගේම ජීවිතය පිළිබඳ සුබ පැත්තක් දක්වන්නේ. ඒකාන්ත අසුබ පැත්තක් වෙන්නන්නේ නැහැ සුබයක් වෙනවා. මේ බුද්ධ학ම සත්‍ය ඇති පැටිය දක්වනවා. ඇතිසැටි. ඉතින් මේ ඇතිසැටිය දැක්වීමේදී වැරදි කළා මේ ගැන පසුතැවෙන්නේ පසුතැවෙන්නේ පසුතැවෙන්නේ කියලා උගන්වන්නේ නැහැ. දැන් සමහර විට උගන්වන ආගමිකද. ඒ නිසා බුද්ධඝමී උගන්වන්නේ වරදක් වුණා නම් නොදැන කියන්නේ තමයි මේක වරදක් බව පිළිගත්තේ නැති කාලයක කළා. ඒක වඩාත්ම නරකයි තමයි මිත්‍යා දෘෂ්ටියක පිහිටා කරපු වරදක් බැරි. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටිය පළමු කොට නැති කරගන්න. සම්‍යක් දෘෂ්ටිකේ පාන. සම්‍යක් දෘෂ්ටික කියන්නේ තමන් කරන්නේ ලබ කරන ලද්දේ වරදක් නම් ඔව් ඒක වරදක්. ඒක පවා අකුසලයක් කියලා පිළිගන්නද. දැන්වත් දැනුත් හිතනවා නම් නෑ ඒකේ වරදක් නෑ ඒක පවත්නේ අකුසලයක් නෙවෙයි කියලා තමන්ගේ මිත්‍යා දෘෂ්ටියෙන් තවදුරටත් පිටා සිටින එක අත්හරින්න නැතුව. එහෙම නෙවෙයි මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න. අනිත් එක කරපු වරද ඒක කාටද පුළුවන් ආපහු ගන්න අපහු ගන්න බෑනේ දැන් සතෙකු මැරුවාම ඒ සතාට ආපහු පණ දෙන්න බෑ ඒක සතා මැරුවා නම් ඊළඟට කරන්නට තියෙන්නේ Taman නොදැන මේ වරදක් ඒ කියලා නොපිළිගත් කාලයක කරපු දෙයක් නම් ඊළඟට කරන්නට තියෙන්නේ කුමක්ද සතුන් මැරීමෙන් වළකිනා කර සතුන්ට ජීවිත දාණය දෙන්නේ පුළුවන් තරම් සතුන් මරණයෙන් මුදවන එක. සතුන්ගේ ජීවිතය තව සුවපහසු අන්දමින් පවත්වාගෙන යාමට උපකාර කිරීම. අන්න ඒ විදිහේ දේවල් කරන්නට තියෙනවා. මේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීම සඳහා එළඹෙන කර්මය. ඒ කාන්තයෙන්ම කවරක්දයි කියලා සාමාන්‍ය ප්‍රතිඥානයක පිළිබඳව කියන්න බැහැ. ඇතැම් විටක ಗುಣධර්ම දියුණු කරගත්ත ඒ මාර්ගඵලාධිගණයක් හෝ අර අපි සඳහන් කළ පරිදි ඒ සංඛා විතරණ විසුද්ධියයි කියන ඒ తත්වය හෝ ඇති කර නොගත් කෙනෙකු පිළිබඳව නම් විපාක දෙන්නට එළඹ සිටිනුයේ කුසලයක්ද අකුසලයක්ද කියලා එහෙම නියමයෙන් දක්වන්නට බෑ. ඇතැම් විටක ඉවා පින්කම් කරපු අය, පින් කරපු අය નિවර්දි ජීවිත ගත කරනවා. මරණාසන්න අවස්ථාවේදී ඇතිවන නරක රසපිටාව හේතු කොටගෙන සිත නරක කරගෙන තමන් අතීතයේ කර තිබුණු අකුසල කර්මයකට විපාක දෙන දීමට ඉඩ සලස්වා දෙනවා. ඒ නිසා ඒක බොහොම භයානක තත්ත්වයක්. දැන් අපි කර්ම පිළිබඳව කතා කරන විට කීවා මේ ගරුතං ආසන්නං ආචින්නං කටස්සා කම්මං චේති පාතදාන පర్యායේන විපාක දෙන පිළිවෙලින් කර්ම හතර වැඩෑවෙන ඒ විපාක දෙන පිළිවෙලයි කියේ ගරුක කර්මයක් තිබේ නම් එයයි පළමුව විපාක දෙන්නේ කියන්නේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹෙන කර්මය වන්නේ ඒ ගරුක කර්මය ඒවා හැම කෙනාටම නැහැ හැම කෙනාට නියත මිත්‍යා දෘෂ්ටිය සහිත මිත්‍යා දෘෂ්ටියක් යකුසල පක්ෂයේහි පංචානන්තරීය කර්මයක්. කර්ම කියන මේ හය අකුසල පක්ෂ. කුසල පක්ෂයේහි දක්වන්නේ ඒ නොපිරිහුණු ධ්‍යාන. නොපිරිහුණු ධ්‍යාන. දැයෙන්දී කතා කරන්නේ නැහැ. මාර්ගඵල පිළිබඳ. ඒ මාර්ගඵල පිළිබඳව කතා කරන්නේ නැත්තේ මාර්ග මාර්ගයේ කුසලයේ කියන්නේ මාර්ග සිතයි කුසලයි. ඒ කුසලයේ පිළිබඳව කතා කරන්නේ නැත්නම් කර්ම කතාවේදී ඒවා කර්ම සංඛ්‍යාවෙහිලා ප්‍රතිසන්දි දෙනදෙන කර්ම සංඛ්‍යාවෙහිලා ගන්නෙ නැහැ. ඒවයින් ප්‍රතිසන්දි උපදවන්නේ ඒවා නෙවේ. සෝවාන් මාර්ගය කියන්නේ සෝවාන් මාර්ග කුසලයයි කියන්නේ ප්‍රතිසන්දියක් දෙනදෙන කර්මයක් නෙවේ. ඒක ප්‍රතිසන්දියක් දෙනදෙන කර්මයක් වෙනවා නම් විපාකයේ වශයෙන් ලැබෙන්නට තිබෙන්නේ සෝවාන් ඵලසිත එතකොට මේ ඵලසිත එහෙමනම් ප්‍රතිසන්දිසිත වශයෙන් ලැබෙන්නට ඕන. එහෙම එකක් නැහැ. ඒ නිසා ඒ කර්ම කතාවේදී ඒ ගරුකා සම්මාචින්න කටත්තා කම්ම ඊළඟට විච්ඡ ධම්ම වේදනීය උපපද්ද වේදනීය අපරාපර වේදනීය අවෝසි කම්ම කුසල් අකුසල් කුසල්ය මේ අකුසල්ය කාමාවචර කුසල්ය රූපාවචර කුසල්ය අරූපාවචර කුසල්ය ඒ විදිහට අපි ඉගෙන ගත්තානේ ඒ එකක දීලා මාර්ග කුසලය ගැන ලෝකෝත්තර කුසලය ගැන කතා කරන්නේ නැහැ ඇයි ඒ ලෝකෝත්තර කුසලය ඒ ප්‍රතිසම්පී විපාක ගෙන දෙන නැවත බලයක් ලබා දෙවන කර්මයක් නොවේ ඒන් කරන්නේ යම් යම් භවයන් ලබා දෙවන උත්පත්තිය නැත්නම් ස්කන්ධ නවත්වාලා මේක. ඒ කොටින් කියනවා නම් භවයෙන් නිදීම. භවයෙන් නිදීම. ඉතින් සෝවාන් මාර්ගයේ කුසලය එහෙම පිටින්න භවයෙන් මුදවන්නේ නැහැ. ඒත් අපාය සංසාරයෙන් මුදවනවා. අපාය සංසාරයෙන් මුදවන එක. ඒ නිසා උත්පත්තියේ ගෙන දෙවෙන එකක් නෙවෙයි අපාය උත්පත්තිය නවත්වන එක. අපාය උත්පත්තියෙන් මුදවන එක. සකෘදාගාමි මාර්ග කුසලය මේ මිනිස් ලොව නැවත ඉපදීම එකවරකට සීමා කරන සීමා කරන ඒ බහෝත්පත්තියයි එයින් නවත්තන ඒක එක සීමාවක් ඊළඟට අනාගාමී වීමෙන් කාම ලෝකයෙන් මිදෙනවා කාම භූමියේ ප්‍රතිසන්දී නොදන්නා තත්වයටපත් වෙන. ඒක භවයෙන් මිදීම. රහත් වීම කියන්නේ අර මාර්ගයෙන් කිසිදු භවයක ඉන්පසු ප්‍රතිසන්දි ගන්නෙ නෑ. ඒ නිසා ඒවා මෙතනට ගන්නෙ නෑ. කර්ම කතාවේදී ඔය සත්‍ය කතාවේදී නම් කර්ම ප්‍රත්‍යය කියන තැන්වලදී ඒක ගන්න. ඒ නිසායි කර්ම ප්‍රත්‍යය, නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය, සහජාත කර්ම ප්‍රත්‍යය කියන ඒ දෙකේදීම ඒ කුසල් සිත් වල ලැබෙන ඒ කුසල් සිත් වල ලැබෙන චේතනාව ගන්නවා. සහජාත කර්මප්‍රත්‍ය වශයෙන් උද්ගන්නවා නානාක්ෂණික කර්මප්‍රත්‍ය වශයෙන් උද්ගන්නවා එමත් නිසාද එයින් විපාක ගෙන දෙවන බැරි විපාකයේ ලැබෙන්නේ ඵලසිත වශයෙන් ඒ නිසා ඒ නානාක්ෂණික කර්මප්‍රත්‍යයට ඇතුළත් කරන ඒවා පිළිනවා 33ක් සිත් 33ක ලැබෙන චේතනා 33. ඒවා ඒ ඒ 33ට මාර්ග කුසල් හතරේ ලැබෙන චේතනා හතරක් ඇතුළත් කොටයි 33 ගන්නෙ. අනේ එහෙම ගත්තට මේවා නැවත විපාකයක් උපදවන කර්ම නොවන බැවින් නැවත භවයක් ගෙන දෙවන කර්ම නොවන බැවින් ඒ මේ කර්ම කතාවේදී ඒවා පිළිබඳව කියන්නේ නැහැ. අනිත් කර්ම. ඒකට අනිත් කර්මය කියන්නේ ඒවා ලෞකිකයි. කර්මය කියන්නේ ලෝකෝත්තර ඒවා මේ මේ කර්ම කතාවට ගන්නේ නැහැ. මේ ලෞකික. ලෞකික කියනකොට අකුසල් පිටනවා අකුසල් අකුසල් ඒකාන්තයෙන්ම සතර පායෝත්පත්තිය ගෙන දෙවනේ. දැන් අකුසල කර්මයෙන් ප්‍රතිසන්දි ගෙන දෙනවයි කියන විට ඒ සතර පායන් යෙන් යමක විසක සුගතියෙහි නෙවේ. සුගති ප්‍රතිසන්දිය ගෙනදීමේ ශක්තිය අකුසල කර්මයකට නැහැ. ඒ වගේම කුසල කර්මයකින් ප්‍රතිසන්දියක් ගැන දෙනවයි කියන විට ඒ ගැන දෙනුයේද සුගතියෙහි විසක දුර්ගතියෙහි නෙවේ. කුසල කර්මයකින් ප්‍රතිසන්දිය ගැන දෙන්නේ සුගතිය. ඒක සුගතිය නම් මිනිස් ලෝක, දෙව්ලෝක සය, භ්‍රම ලෝක කියන 16ක් ඒ රූපී භ්‍රම ලෝක, අරූපී භ්‍රම ලෝක හතරයි. කියන මෙන්න මේ තැන්වල ප්‍රතිසම්පිය ගෙන දෙන්නේ ඒ කුසලයන්. ඒ සුදුසු පරිදි. එහෙම නැත්නම් කාමාවචර කුසලයෙන් දිව්‍ය ලෝක විසක ධර්ම ලෝක ප්‍රතිසම්පියක් ගෙන දෙන්නේ නැහැ. දැන් අන්න ඒ විදිහට දැන් කර්මය කරන ලද කර්මය විපාක දීමට එළඹ සිටි කර්මය කවරක්දයි කියලයි සලකන්නට පිළිගන්නේ. දැන් කෙනෙක් ධ්‍යාන උපදවා ගත්තා. ප්‍රතිසම්පිය ඒ ධ්‍යානයේ යම්ගෙන් ගෙන දෙන ප්‍රතිසන්දිය අනුරූප භක්ම ලෝකෙහි ලැබේ. අපි ඒවා ඉගෙන ගන්නනේ. දැන් රූපාවචර ප්‍රථම ධානය උපදවා ගත්ත කෙනෙකු නම් ඒ තැනත්තා ප්‍රථම ධාන භූමියේ ප්‍රතිසන්දිය ලබනවා. ඒ ධාන උපදවපු කෙනෙකුට ධානයෙන් නොපිරිහි කාලක්‍රියා කරන විට මරණාසන්න චිත්ත වීතිහි අරමුණ වශයෙන් ලැබෙන්නේ කර්මයක් නෙවෙයි ගත නිමිත්තක් නෙවෙයි එවිට අරමුණ වශයෙන් ලැබෙන්නේ කර්ම නිමිත්තමයි. අනේක විශේෂයෙන් දැනගන්න ඕන. කර්ම නිමිත්තමයි. උද්ධානයේ උපදවා ගත්තේ කසින ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන ඒ අරමුණු කොට. අනේ කසින ප්‍රතිභාග නිමිත්ත තමා මරණාසන්න අවස්ථාවේදී මරණාසන්න ජවනයන්ගේ අරමුණ වන්නේ. ඒ ඒ රූප ධානයක් උපදවාගෙන කාලක්‍රියා කරන ඒ නුපිරිහි කාලක්‍රියා කරන තැනකට නම් ඒ ඊළඟට අරූප ධ්‍යාන උපදවාගෙන කාලක්‍රියා කරන කෙනෙකුට නම් ඒ අරූප ධ්‍යාන ආකාසාමංචායතන ධ්‍යාන ආදී වශයෙන් තිබෙන්නේ ආකාසාමංචායතනේ නුපිරිහි කාලක්‍රියා කරන තැනට කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන්නේ කසිනේ නුගලවාගත් ආකාශ ප්‍රඥප්තිය. එය අරමුණ වශයෙන් අර්ණාසන්න චිත්ත දිටියේ ධවණයන්ට අරමුණු වෙනවා. ඊළඟට විඥානඡායතනය උපදවාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනකට නම් ඒ තැනත්තාට ඒ මරණාසන්න චිත්ත වීතියට අරමුණ වශයෙන් ලැබෙන්නේ ආකාසානංචායතන කුසල් සිත. ආකින්චඤ්ඤායතනය මේ ලබාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන කෙනෙකුට නම් ඒ තනස්තාවට අරමුණ වශයෙන් ඒ නිමිත්ත වශයෙන් ලැබෙන්නේ කර්ම නිමිත්තමයි ඒ නිමිත්ත වශයෙන් ලැබෙන්නේ ආකාසානංචායතනයාගේ විඥානංචායතනයාගේ නෑ ආකාසානංචායතනයාගේ නාස්ති භාව ප්‍රඥප්තිය නැති බවයි කියන ඒ ප්‍රඥා ළඟට මේව සංඥානා සංඥායතනිය උපදවාගෙන කලුරිය කරන තැනත්තා ඒ මෙකදී කලුරිය කරන තැනත්තාට කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන්නේ ඒ විඥාන මේ ආකින්චඤ්ඤා යතනය ආකින්චඤ්ඤා යතන කුසල් සිත අරමුණ වශයෙන් ගනිමින් ඒ මරණාසන්න චිත්ත වීතිය උපදී. අනේ විදිහට ඒ චිත්ත වීති නැත්නම් ඒ ඒ ධ්‍යාන උපදවාගෙන කලුරිය කරන අයට ලැබෙන්නේ කර්ම නිමිත්ත. ඒ කර්ම නිමිත්ත ලැබෙන විට ඒ ඒ ඒ කර්ම නිමිත්ත ලැබෙන චිත්ත වීතිය මනෝද්වාරිකයි. මනෝද්වාරික චිත්ත විද්‍යාවක්මයි ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයෙන් නොපිරී කාලක්‍රියා කරන අයට මරණාසන්න අවස්ථාවේදී ලැබෙන චිත්ත වීතිය වන්නේ කර්ම නිමිත්ත අරමුණු කරමින් උපදනා. අනේ විදිහට දැන් අපිට නම් එහෙම නියමයක් නැහැ. දැන් අපි ගන්න සතුටු සතුන් මරණ ජීවිතය ගත කරන අය. සමහර සිටිනවා සතුන් මරණවා විනෝදය සඳහා. ගඩේ මේ යනවා. දඩේන යන සමහර බෞද්ධ යම් ගම තුවක්යක් කරගහගෙන මේ විනෝදයට Tamanට බඩගිනි වෙලා සතෙකු මරාගෙන කන්දක් නෙවෙයි විනෝදයට සතුන් මරන්නට යනවා ඉතින් සමහර විටක මරන මරලා ඇතැම් විටක ඒ මරු සතායි තමනුයි නම් ඡායාරූප පවා ගන්න අරගෙන සමහර ඒවා පත්තරේ ප්‍රසිද්ධ කරගන්නවා. ඒ වගේම ඒ ඡායා රූප තමන්ගේ gedarat එල්ලාගෙන මරු සතයි ආයුධයයි තමනුයි කියන ඔක්කොම තියාගෙන. මරණ වේලාවේ සමහරු මැරෙනවානේ නොයික් විදිහකට මැරෙන්නේ. මේ සාරු කතා කර කර හිතියේ ගමන් මැරෙනවා. මැරෙනවා. අදිසියේ හෘදයාබාධාදිය හැදිලා. එහෙම අවස්ථාවකදී කෙනෙකුට සමාජයේ මේ පින්තූරයක් දකින්නට ලැබෙන්නට බැරි නෑ. එහෙම අවස්ථාවලදී එහෙම තමන්ට කර්ම නිමිත්ත කම්මිට පුළුවන්. තමා මරු සතා නැත්නම් ඒ සතා මරීමට යොදාගත්ත ආයුධය කියන ඒ දෙකම තියෙනවා ඒක ඒ අවස්ථාවේදී සමාජයේ ඇසතම ඇසටම ඒ කියන්නේ චක්සුද්ධාරක චිත්ත වීතියේ චිත්ත චිත්ත වීතියටම කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන අරමුණක් වෙනවා. එන වෙලා කෙනෙකුගේ දිවි යන්නට පුළුවන්. එතකොට තමා කරන ලද ප්‍රාණඝාත අකුසල කර්මයේ විපාකය අනතුරු ආත්ම භාවයේදී තමන්ට ලැබෙනවා. ඉතින් අනතුරු ආත්ම භාවයේදී ප්‍රති මේ ප්‍රතිසන්දි විපාකයේ වශයෙන් ලැබෙන්නේ තමා සතුන් මැරීම වශයෙන් කරන ලද අකුසල කර්මය මේ විපාක නම් අප දන්නවා ඒ තැනසා කොහොමද උපදින්නේ කියලා. කොමිරේ නැත්තම් පිරිසුමෙක්ව ඒක උපදින්නේ. ඉතින් ওই විදිහේ මේ කර්ම කියන එක මහා භයානක එකක් අකුසල පැත්ත සලකනවා. කර්මයේ කියන ඒවා එක පැත්තකින් කොයි ඒවා වුණත් උනේ කියන්නට බෑ. මක්නිසාද නැවත නැවත පංචස්කන්ධ සංඛ්‍යාත දුක ගැනගෙන බැරි. නමුත් එහෙම වුණාම අකුසල කර්මයයි වඩා නරක. ඒ මොකද නිරතුරු දුක් ලැබෙන තැන්වල උපදින්නට සිදු වෙනවා. ගිරෙහි උපන්නොත් සැපයයි කියන එකක් ඇත්තෙම නැති. නිරන්තර දුක් පිළින තැන. ඊළඟට ත්‍රිසං උපන්නොත් ඇතැම් අවස්ථාවලදී සැප ලැබෙන තැනුත් තියෙනවා. සැප ලැබෙන අවස්ථාවක් තිබෙනවා. අවස්ථාවක් තිබෙනවා. නමුත් නිරන්තර දුකක් තිබෙනවා වුණටම ඒ කොහොමද? ඔවුන් ඉන්නේ මහා භයක. ජීවිතය පිළිබඳ ලොකු භයක් වුණට. කොයි දැන් කලාවේ වසන සතු නම් හැම විටම ඉන්නේ මහා සෝදිසියේ. සිරවා කම්බේක මෙහෙම කරගෙන හැම තිස්සෙම බලාගෙන ඉන්නේ. කොහෙන්ද Tamanට අනතුරක් වන්නේ අනතුරක්. ඒ විදිහේ නිතර බියෙන් සුවල තත්වයක්. දැන් ප්‍රේතයෙක් වෙලා උපන්න ප්‍රේතයාට කුසට ආහාරක් නැතුව, පිපාසයට වතුර පොඩක් නැතුව බොහෝ කල් ඉන්නේ. සමහර විටක බුද්ධාන්තර ගන්න. බුද්ධාන්තරය කියන්නේ එක බුදු කෙනෙක් බුදු වෙලා වහන්සේගේ ශාසනය පැවතිලා ඒ ශාසනය අතුරුදහන් වෙලා ඊළඟට නැවත බුදුරෙක් ලෝකෙහි පහළ වෙන කාලය දක්වා තමයි බුද්ධාන්තරය කියන්නේ. ඉතින් බුද්ධාන්තරය සමහර එක බුද්ධාන්තරයක් නෙවෙයි. බුද්ධාන්තර කීපයක්. ඒ නේ බිම්බිසාර රජතුමාගේ අතීත ජාතියක නෑ පිරිසක්. බුද්ධාන්තර හතක්. මම මතක හැටියට ඒ ආවා දිගටම. මොකද කරපු වරද හේතු කොටගෙන. බුද්ධ බුද්ධ ප්‍රමුඛ සංඝයාත පිළියෙල කරලා තිබුණු ආහා දාන ඕම් කාව දැන් දැන් සමහරු සිටිනවා ඒ බොහොම භයානක ඒවා කරන අය සිටිනවා මේ වර්තමානයේ සමහර විටක දානය පිළියෙල කරන්නේ හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ට දඬ දාන ඉස්සෙල්ලා සමහරුන්ව තමන්ගේ කොටස පැත්තක තියාගන්න. මේ දානය සඳහා ගෙන ගිය දේවල්. ගෙන ගිය දේවල් වල තමන්ගේ කොටස පැත්තකට තියාගන්න. මේ ඉස්ස ගේන්නේ වෙන මිනිසුන් හෝ සම්බන්ධ ඒවා. ඒ අයගෙනක් දෙන්නේ මේ බුදුන් වහන්සේට පුරන්නේ. සමහර විට කාටක් කියලා කියන්නේ පුළුවන්. ඒ හාමුදුරුවන්ට නොදී නෙවෙයි. ඒවා එහෙම පැත්තකට කරනවා. සමහර විටක හාමුදුරුවන්ට ලැබෙන්නේ නැතිවම ඒවා කනබොන ඈත් ඇතිනේ. එහෙමයි ඉන්නවා. ඒක හරි භයානකයි. ඒ නිසා කවුරුන් හරි මේ කර්මය ගැන සලකනවා. කර්මය කර්ම විපාක. මේ දෙක පිළිබඳව කවුරු හරි හිතට ගත්තා. ඒ කියන්නේ Tamanට පිළෙන්නට ඕනේ ඒ පිළිබඳ විශ්වාසය, ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන එක බොහෝම වැදගත් එකක්. සමහර විටක එතනට නුවණ නැති වුණා. එක විදිහකින් තමක් නැtei කියත හැකි ශ්‍රද්ධාව කියනවා. එනකොට ශ්‍රද්ධාව කියනවා නම් මේ ධර්මයේ ඉගෙනගෙන කරුණු පිළිනවා ඒක නැත්තා ඒවා ඕක බොරුවක් එහෙමයි කියලා නිකන් අතහරින්නේ නෑ එයා පිළිගන්න. ඒ පිළිගන්න බැවින් ඔහු කැමති වන්නේ නැහැ වරදක් කරන්න. මොකද එහි විපාක භයානකයි කියන එක Taman පිළිගෙන තිබෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවයි තියෙන්නට ඕන. ප්‍රධාන කාරණය පළමු කොට ඇති විය යුත්තේ එයයි. ඒ ඊළඟට ශ්‍රද්ධාව තිබෙන එක්කෙනාගේ අනිත් ಗುಣ අනිත් ඇතිවිය යුතු දේවල් ඇති කරගන්නට ඒ ශ්‍රද්ධාව මහත් උපස්තම්භක ප්‍රත්‍යක් වෙන උපකාරයක්. ශ්‍රද්ධාව තියෙනවා නම් ඊළඟට තියෙන උට නුවණ ආදී අනිත් ඒවා ඇති කරගන්න. දැන් අපි ගනිමු කෙනෙකු මේ බුද්ධ ශාසනය පිළිගන්නවා. ඒ ඔහුගේ ශ්‍රද්ධාව. ඔහුට මොනවත් නෑ වෙන ඒවා ඔහු ලබා දෙන්න නුවණ කියන එක ඔහුට නැතුවම නෙවෙයි නම් අවශ්‍ය නුවණ ඔහු උපදවාගෙන නැහැ. කර්ම කර්ම ඵල ඵල පිළිබඳව දැනගත යුතු ලබාගත යුතු නුවණක් ඔහු උපදවාගෙන නැහැ. නමුත් ඔහුගේ ශ්‍රද්ධාව තියෙනවා නම් අර නුවණ උපදවා ගැනීමට උත බාධාවක්. ඒ ධර්මයේ උගන්වන පරිදි ඔහු පිළිපදින්නට ලැස්ති සූදානම්. ඒ නිසා දැන් ඒ විශ්වාසය තියෙනවා නම් භාවනාව පිළිබඳව ඔහු විශ්වාස කරනවා. භාවනාව මේ ප්‍රතිඵල රහිත දෙයක් කියලා ඔහු ගන්නවා. ඒ ප්‍රතිඵල සහිතයි කියලා පිළිගන්නවා. ඒ ප්‍රතිඵල සහිතයි කියලා පිළිගැනීම හේතු කොටගෙන ඔහු භාවනා කරන්නට ඉදිරිපත් භාවනා කිරීම නිසා ඔහු ඊට කලින් නොලබන ලද නුවණ උපදවා ගන්නවා. ඒ නුවණ උපදවා ගන්නට ඔහුට උපකාර වූ මේ භාවනාව කරන්නට ඔහු මෙහෙයුවේ කුමකින්ද? ඔවුන්ගේ ශාසනය පිළිගත් ශ්‍රද්ධාව. අනේ නිසා ශ්‍රද්ධාව සමහරුන්ට නැත්තේම ඒකයි. සමහරුන්ට ඒ ශ්‍රද්ධාව නැහැ. ඒ නැති බැවින් මහත් පාඩුවක් එයයි සිදුවේ. මහාන්‍යක් සිදුවේ. ශ්‍රද්ධාව තිබෙන තුරු මේ තිබෙන තුරු ඔහුට හැම දෙයක්ම නැතිව ගියයි කියලා කියන්නට බෑ. ඔහුට පුළුවන් මේ ශ්‍රද්ධාවේ පිටා ඉතිරි ಗುಣ ධර්ම සමාතුල උපදවාගෙන දියුණුවන්නට මේ සංසාර දුකින්ද නිදහස් වන්න. ඒ නිසා මේ කර්ම පිළිබඳ කතාව නිකන් දැනගන්නේ එක නෙවෙයි කියන්නේ. ඒ සමාජයේ සිත්තුලට කාලවද්ද ගන්නට ස්වල්ප මාත්‍ර වූ කර්මයේ පව නපුරු කර්මයේ නරක කර්මෙහි බිය දකින්නට ඕන. ඒ බිය දක්නා බව අන්‍යයන් තුලද ඇති කරවන්නට ඕන. ඇති කරගන්න. ඉතින් මට මේ ඊයේ පෙරේදා නැත්නම් ඊයේ එක මහත්මයෙක් කිව්වා ඒ කෙනෙකුම කාන්තා පක්ෂයෙන් කතා කරන්නට පුළුවන් කෙනෙක්ව සොයා දෙන්නට ඒ කියලා දන්නවද කියලා මගෙන් අහුවා. ඒ කුලගන සමිතියක දේශනයක් කතාවක් පවත්වන්නට එයාගේ සාංගතසරික උත්සවයකට. ඉතින් මේ මම ඒ තරම් දෙයක් ගැන දන්නේ නැහැ. ඉතින් මම ඒකඳ කවුවත් ගැන කිව්වේ නැහැ. ඒ විශේෂ එක නමක් පමණක් සඳහන් කළා. ඉල බලන්න කියලා. ඒ දැන් ඊළඟට මේ මහත්මයාත් එක්ක ටිකක් කතා කරනකොට ඒ කියනවා දැන් හාමුදුරුවෝ බණ කියන්නත් කැමති නැති කියලා. බණ කියන්නත් කැමති නැති කියලා මම ඇයි කොච්චර බණ කිව්වත් දිනුවක් නැtei මම ඒ බණ අහනවා නම් කවුරු හරි ඒ අහන්නට නොලබෙන එකයි වරද අහනවා නම් ඒ වගේම අහන අයට ශ්‍රද්ධාව ඇති වෙනවා නම් දියුණු වෙනවා මොකද මට තේින හැටියට හාමුදුරුවෝ එහෙම බණ කියන්නට කැමති නැtei කියනවා නම් වෙන තේරුමක් වෙනකක් වෙන අදහසක් ඉන්නවා මතිසාද එක තමන්ට ධන වශයෙන් කියන්න දෙයක් නැතුව ඇති. එහෙම නැත්නම් තමන් මේ ධන කියන විට හරියටම තමන්ට පහර ගහගන්නවා වගේ වෙන්නට පුළුවන්. ඒ නිසා වන්නට පුළුවන්. එහෙමත් වෙනවානේ. මොකද ධනෙ කියන්නේ මේ හැදෙන මගක් දක්වන්නේ. ඒ හැදෙන මඟ පෙන්නම තමා තවම මේ හැදෙන්නට උත්සාහය